समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तु सग्मुखदम् ධම්මස්සවන කාලෝ අයං භදන්තා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 යේහි ලෝකෝ පකාසති භගවන්තං පුද්ධමාගම්ම කතං ජානීමු තං මයං චත්තාරෝ ලෝකේ පජ්ජෝතා පංච මිත්‍රන විජ්ජති දිවා තපති ආදිච්චෝ රත් අත්තිං ආභාති චන්දිමා අත අග්ගි දිවාරත්තිං තත්ත තත්ත පකාසති සම්බුද්ධෝ තපතං සිට්ඨෝ ඊසා ආභා අනුත්තරාති සද්ධාන්ත පින්වත්නි අද මේ පින්වත් සියලු දෙනාටම නිවාඩු දවසක් සෙනසුරාදා උදෑසන Tamange මොනතරම් රාජකාරීමේ කටයුතු තිබුණත් බුදුරජාණන් වහන්සේ නමකගේ අසිරිමත් සීසත් ධර්මයේ ශ්‍රවණය කර කිරීම පිණිස ඒ සියල්ලම පසුකටලා කවුරුත් සැදී පැහැදී සිටින්නේ ඒ අසිරිමත් බුදුබණ අහන්නටයි. පින්වත්නි, ගුවන් විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවය ආගමික අංශය මගින් දිනපතා උදෑසන 8 සිට 9 දක්වාත් ඒ වගේම රාත්‍රී කාලයේ 8 සිට 9 දක්වාත් බුදුරජාණන් වහන්සේගේ ධර්මීය ප්‍රචාරය කිරීම වෙනුවෙන් ආරම්භ කරන්නට යෙදුණු මේ නවම වැඩපිළිවෙලට අපගේ හෘදයාංගම ආශිර්වාදය පළමුවෙන්ම පළ කරන්නට කැමැතියි. පින්වත්නි අපි කවුරුත් දන්න දෙයක් මනුෂ්‍ය ජීවිතය අතිශය දුර්ලභ බව. ඒ වගේම බුදුරජාණන් වහන්සේ සරණ ගිය මේ පින්වත් හැම දිනකමත් දන්නවා මේ ලෝකයට බුදුරජාණන් වහන්සේලාගේ පහළවීම අතිශය දුර්ලභ බව. නමුත් බුදුරජාණන් වහන්සේම දේශනා කරන්නට යෙදුණු ඒ අසිරිමත් දුර්ලභ කරුණු කීපයක්ම මේ මනුෂ්‍ය ජීවිතයේදී අපි කාටත් ලැබිලා තිබෙනවා. අපි ගිවාගෙන ආපු සංසාරයේ තුල රැස් කරගන්නට යෙදුණු බලවත් පිනක පුණ්‍ය විපාකයක් හැටියට මේ මිනිස් ලෝකයට පහළ වුණා. ඒ වගේම මිනිස් හිතක් දියුණු කරන්නට පුළුවන්. උපරිම මට්ටමට දියුණු කරපු ශාස්ත්‍රුන් වහන්සේ නමක් සරණ යන්නට තරම් අපි වාග්යවන්ත වුණා. මනුෂ්‍ය ජීවිතේකුත් ඒ වගේම බුදුරජාණන් වහන්සේ නමක් සරණ ගිහිල්ලා ඒ වාග්යවත් බුදුරජාණන් වහන්සේගේ ධර්මය ශ්‍රවණය කරන්නට ලැබීමත් හරිම අසීමත් දෙයක්. පින්වත්නි සංසාරය ඉපදීපදි මෙරි මෙරි ආපු අපිට කතා කරන්නට බැරි වුණු, අහන්නට බැරි වුණු, ජීවිතය තුළ දියුණු කරගන්නට බැරි වුණු අසිරිමත් ධර්මයක් අපට මේ මනුෂ්‍ය ජීවිතයේදී කතා කරන්නට ලැබිලා තිබෙනවා. ඒ අසිරිමත් ධර්මය මේ මනුෂ්‍ය ජීවිතයේදී අපට අහන්නට අවස්ථාව උදා වෙලා තිබෙනවා. ඒ වගේම ඒ අසිරිමත් ධර්මය මේ ජීවිතය තුළදී අපි කාගේ ජීවිතය තුළ දිනු කරගන්නට පුළුවන්කම ලැබිලා තිබෙනවා. පින්නතුනි අපි කවුරුත් දන්නවා ඉපදී පිටි මෙරි මෙරි යන සංසාර ගමනේ යමුම. ඒ සංසාර ගමනට වැටුණු සත්‍යයේ ජීවිතේට මේ සංසාරය තුල කිසිම පිළිසරණක් නැහැ. කිසිම රැකවරණයක් නැහැ. කිසිම සැනසීමක් නැහැ. අපගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේම දේශනා කරලා තියෙන ආකාරයට සසරට වැටුණු කෙනෙකුගේ ජීවිතය හරියට අහකට විසි කරපු ලී දණ්ඩක් වගේ. අපගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අපට මහා කරුණාවෙන් දේශනා කොට වදාලා අහකට ලී දණ්ඩක් විසි කළාට පසුව මේ ලී දණ්ඩ ආයමත් පොළොවට පතිත වෙන්නේ කැරකි කැරකි අගමුල මාරු වෙවි. ආන් මේ වගේ කියන සසරට වැටුණු සත්‍යයේ ජීවිතයත් මෙලෝ උපන්න කෙනා පරලෝ යනවා පරලෝ සිටින අය ආයිමත් මෙලොවට එනවා මෙලොව සිටින අය පරලොව යනවා ආයමත් පරලොව සිටින අය මෙලොවටිනවා ඉතින් මේ වගේ සංසාර ගමනකට තමයි අපි කවුරුත් වැටිලා තියෙන්නේ ඉතින් ඒ නිසාම අද මේ පින්වර වෙසක් මාසයේ අපගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට යෙදුණු අසිරිමත් බුදුබණ පදයක් මේ පින්නතුන්ට විස්තර කරලා දෙන්නට මම බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම පින්නතුනි අපි දන්නවා වර්තමානයේ ගත්තොත් බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුල බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකත්වයේ ලැබපු බොහෝ දිනෙකට බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුලින් ලබා ගන්නට පුළුවන් ඒ අසිරිමත් රැකවරණය සැනසීම බොහෝ දිනකට ලබා ගැනීමට නොහැකි වෙලා තිබෙනවා. ඒ නිසා විශේෂයෙන්ම මම මේ ධර්ම දේශනාවේදී මේ පින්නතුන්ට විස්තර කරලා දෙන්නට බලාපොරොත්තු වෙන්නේ බුද්ධ ශාසනයක් තුලින් බුද්ධ ශාසනයට පැමිණිච්ච බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ වන මේ පින්වත් හැම දිනකටම බුද්ධ ශාසනය තුලින් ලබා ගන්නට තිබෙන ඒ අසිරිමත් රැකවරණය, ඒ අසිරිමත් සැනසීම මේ ජීවිතයේදීම ලබා ගැනීම පිළිබඳවයි. පින්නතුනි මම ධර්මදේශනාව සඳහා ඉදිරිපත් කරන්නට යෙදුණු මේ උතුම් ගාථා රත්නයන් ඇතුළත් වෙලා තිබෙන්නේ සංයුත්ත නිකාය නැමැති පූජනීය ග්‍රන්ථ රත්නයේ තුල සඝාත වර්ගයට අයිති පජ්ජෝත කියන සූත්‍ර දේශනාවයි. දවසක් අපගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සරත්නුවර ජේතනාරාමේ වැඩ සිටිනකොට මැදියම් රාත්‍රියේ මුළුමහත් ජේතවනයේම බබළුවාගෙන දෙවි කෙනෙක් පැමිණියා. මේ දෙවිය බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිත් බුදුරජාණන් වහන්සේට වන්දනාමාන කරලා පැත්තකින් හිටගත්තා. පැත්තකින් හිටගත්තු මේ දිව්‍ය බුදුරජාණන් වහන්සේගෙන් මේ ආකාරයේ ප්‍රශ්නයක් ඇහුවා. කති ලෝකස්මින් පද්ජෝතා යේහි ලෝකෝ පකාසති ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ ලෝකය ආලෝකවත් කරන මේ ලෝකය බබලවන එලිකියක් තියනවාද අපි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගෙන් මේ කාරණය අසා දැනගන්නට ඇවිත් තියෙන්නේ ඉතින් අපි මේ කාරණය කොහොමද निराකරණය කරගන්නේ කියලා මේ දිව්‍ය බුදුරජාණන් වහන්සේට තමන්ගේ ප්‍රශ්න ඉදිරිපත් කළා ඒ වෙලාවේ තුන්ලොවක් සනසා වදාළ අපගේ භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඒ දෙවියට මේ ආකාරයෙන් පිළිතුරක් දුන්නා. චත්තාරෝ ලෝකේ පජ්ජෝත. පින්වත් දෙවිඳ මේ ලෝකය බබලවන ඉලි තියෙන්නේ හතරයි. පංචමිත් නැවිජ්ජති. හැබැයි පහක් නම් නැහැ. දිවා තපති ආදිච්චෝ මේ මුළු ලෝකෙම දහවල් කාලයේ එළිය කරන්නේ දහවල් කාලේ බබළුවන්නේ සූර්යයායි රත්ත්‍ින් ආභාති චන්දිමා රාත්‍රී කාලයේ මේ ලෝකයේ බබලවන්නේ චන්ද්‍රයයි අතාග්ගි දිවාරත්ත්‍ින් තත්ත තත්ත පකාසති ගින්නක් රෑදවල් දෙකේ යම් යම් තැනක ඇවිලෙනවද ඒ ඒ තැන ඒ ගින්න නිසා වැබලෙනවා සම්බුද්ධෝ තපතං සිට්ඨෝ හැබැයි වැබලෙන දේවල් අතුරින් මේ ලෝකයේ ශ්‍රේෂ්ඨාකාරයෙන් බබලන්නේ මේ ලෝකීත කලාතුරකින් පහළවන සම්බුදුරජාණන් වහන්සේ. ඒසා ආභා අනුත්තරා. ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ආලෝකය මේ මුළු ලෝකයටම අනුත්තරයි කියලා බුදුරජාණන් වහන්සේ ප්‍රකාශයක් කළා. පින්නතුනි දැන් අපි දන්නා බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරපු මේ ලෝකේ බබලන ඉරෙන් හඳින් ගින්නෙන් එළිය කරන්නේ භෞතික ලෝකයක් භෞතික පරිසරයක් පමණයි. නමුත් මේ එක එළියකටවත් අපේ හදමඩල හදමඩලට එහෙම නැත්නම් අපේ ජීවිතයට ආලෝකයක් උදා කරලා දෙන්නට සමත් නැහැ. පින්නතුනි බුදුරජාණන් වහන්සේ නමක් මේ ලෝකයට පහළ වී වදාළ නිසා මිනිස් ලොවේ පින්නති මිනිස්සුන්ට පමණක් නෙමෙයි. දිව්‍ය ලෝකයේ සියලු දෙවියන්ට, බ්‍රහ්ම ලෝකයේ සියලු බ්‍රහ්මයින්ට බුදුරජාණන් වහන්සේගේ පිහිට පිළිසරණ ලැබුණා. ඒ නිසා බ්‍රහ්ම ලෝකයේ බ්‍රහ්මයින්ටත්, දිව්‍ය ලෝකයේ දෙවියන්ටත්, මිනිස් ලෝකයේ පින්නති බොහෝ දෙනෙකුටත් තමන්ගේ ආධ්‍යාත්මික ජීවිතය බුදුරජාණන් වහන්සේ නිසා ආලෝකවත් කරගන්නට අවස්ථාව ලැබුණා. තමන්ගේ මුළු මහත් ජීවිතේම බබළුව ගන්නට බුදුරජාණන් වහන්සේ නම පහළ වෙච්ච නිසා ඒ වාසනාව උදා වුණා. පින්නතුනි මුළු ලෝකයටම අනුත්තර වූ ආලෝකයක් වන අපගේ බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගන්නට ලැබුණු ඒ උතුම් සී සද්ධර්මයේ තුලින් අපිට පුළුවන්කම ලැබෙනවා ඉපදි ඉපදි මෙරි මෙරි සතර පාදුකට වැටි වැටි අනන්ත දුක් දුම්නස් විලේදාපු මේ සංසාර ගමන සදහටම අවසන් කරන්නට අපට පුළුවන්කම ලැබෙනවා මේ ගෞතම බුද්ධ ශාසනය තුලදීම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකත්වයේ තුල හික්මෙන්නට පුළුවන්කම ලැබුණා. පින්නතුනි බුදුරජාණන් වහන්සේ මේ ලෝකයටම එළිය දුන්නා වගේම බුදුරජාණන් වහන්සේ වැඩ වාසය කරපු පුරා අවුරුදු 45ක් තමන්ගේ කුස ගැන නොසිතා අවුෙන් වැක්කුම් දුවිල්ලෙන් වෙන පීඩාව නොසලකා සසරට වැටුණු තිරිසන් සතුන්ටද ඒ වගේම මනුෂ්‍ය ප්‍රජාවටද විශාල මෙහෙයක් සිදු කිරීම වෙනුවෙන් බුදුරජාණන් වහන්සේ තමන්ගේ මුළු මහත් සම්බුදු ජීවිතේම කැප කළා. මෙබඳු ආකාරයේ ශාස්ත්‍රුන් වහන්සේලා මේ ලෝකේට අතිශය දුර්ලභයි. එබඳු ශාස්ත්‍රුන් වහන්සේ නමක් අපි සියලු දෙනාටම බුද්ධං සරණං ගච්ඡාමි කියලා මුළු හදවතින්ම සරණ යන්නට අවස්ථාව ලැබීම පිළිබඳව අපි කවුරුත් වඩ වඩා සතුටු වන්නට ඕනේ. බලවත් සන්තෝෂයටපත් වෙන්නට ඕනේ. ඉන්නතුනි අපි කවුරුත් දන්නවා කුංචි දරුවෙක් මව්කුසින් එළියට ආපු ගමන්ම මව්කුසින් බිහි වුණු ගමන්ම ඒ දරුවා ලදරු පාසලකට එක් කරගෙන යන්නට බෑ. ඉස්කෝලයකට බාර දෙන්නට බෑ. රැකියාවක් සඳහා ඒ දරුවා යොමු කරන්නට බෑ. ඒකට හේතුව තමයි යම්කිසි දරුවෙක් ලදරු පාසලකට ඇතුළත් කරන්නට බලාපොරොත්තු වෙනවා නම් ලදරු පාසලට ඇතුළත් කිරීම සඳහා වමනා කරන සියලු සුදුසුකම් ඒ දරුවා සම්පූර්ණ කරලා තියෙන්නට ඕනේ. ඒ වගේම තමයි යම් දරුවෙක් පාසලකට ඇතුළත් කරනවා නම් පාසලකට ඇතුළත් කිරීමට වමනා සියලු සුදුසුකම් ඒ දරුවා සම්පූර්ණ කරගෙන තියෙන්න ඕනේ. ආන් මේ වගේ තමයි බුද්ධ ශාසනයට හැමෝටම ඇතුළු වෙන්නට බැහැ. බුද්ධ ශාසනයට කෙනෙකුට ඇතුළු වෙන්නට වමනාවක් තිබෙනවා නම් අවස්ථාවක් අවශ්‍ය නම් ඒ කෙනා බුද්ධ ශාසනයට ඇතුළු වීම සඳහා වමනා කරන කරුණු වලින් ශාස්ත්‍රය සම්පූර්ණ වෙන්නට ඕනි. බුද්ධ ශාසනයට කෙනෙකුට ඇතුළු වෙන්නට නම් එයාට උමනා කරන්න පින්නතුනි මූලික වශයෙන් කරුණු තුනයි. ඒ කෙනා මේ ලෝකයට පහළ වී වදාළ මේ උතුම් බුද්ධ ශාසනය ස්ථාපිත කළ ඒ භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙරෙහි අවබෝධයෙන්ම පැහැදීම ඇති කරගෙන මුළු හදවතින්ම සරණ යන්නට ඕනේ. ඊළඟට ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගන්නට යෙදුණු ඒ උතුම් සී සද්ධර්මය තුල බලවත් පැහැදීම ඇති කරගෙන ඒ උතුම් සී සද්ධර්මයේ සරණ යන්නට ඕනේ. ඊළඟට ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකත්වයේ ලැබපු බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුලින් තමන් තමන් අපේක්ෂා කළ පරමාර්ථය ඉෂ්ට කරගන්නට යෙදුණු ඒ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක මහා සංඝරත්නය කෙරෙහි අවබෝධින් ප්‍රසාදය ඇති කරගෙන මුළු හදවතින්ම සරණ යන්නට ඕනේ. මේ විදිහට කවුරු හරි කෙනෙක් අවබෝධින් මේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සරණ යනවද? ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් දේශනා කොට වදාළ ඒ උතුම් සී සද්ධර්මයේ සරණ යනවද? ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ මාර්ගඵලලාභී ශ්‍රාවක මහා සංඝරත්නය සරණ යනවද? ආන්ගේ සියලු දිනාම බුද්ධ ශාසනයට ඇතුල් වෙච්ච හැටියටයි සලකන්නේ. මේ කරුණ තුනයි පළමුවෙන්ම සම්පූර්ණ කරගන්නට ඕනි බුද්ධ ශාසනයට ඇතුල් වීම සඳහා වුණා කරන සුදුසුකම් හැටියට. අපි දන්නවා පින්නතුනි අපගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ පිරිනිවන් මංගල්‍යයට පත් වෙලා මේ ගිවිලගේ වෙසක් මාසෙ පුර 15ක පොහොව දවසට උදා වුණේ 2552 වෙනි බුද්ධ වර්ෂය. අපි කල්පනා කරන්නට ඕනේ මේ ලෝකේට අසිරිමත් සාස්තුන් වහන්සේ නමක් හැටියට පහළ වී වදාළ බුදුරජාණන් වහන්සේ නමක් පිරිනිවන් පාලා අවුරුදු 200 2552ක් ගෙවිල යද්දී අපිට තවමත් ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් දේශනා කරන්නට යෙදුණු ඒ අතිරිමත් සී සද්ධර්මයේ පිළින් තවමත් අපට පිහිටක් පිළිසරණක් අරගන්නට පුළුවන්කම ලැබිලා තිබෙනවා. ඒ අතින් කල්පනා කරනකොට අපි මොනතරම් වාසනාවන්ත පිරිසක්ද? ඒ අතින් කල්පනා කරනකොට අපි මොනතරම් වාග්යවන්ත පිරිසක්ද? පින්නතුනි අපි දක්ෂ වෙන්නට ඕනේ. බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනය තුලින් අරටුවම අරගන්නට මොකද අපි බුද්ධ ශාසනය කියන එක මහා රුක්ෂයකට උපමා කළොත් මේ මහා රුක්ෂය කියන අරටුව තමයි බුද්ධ ශාසනය තුල තිබෙන හරය වර්තමානයේ අපට පෙනෙනවා බොහෝ දිනෙක අරටුව හැටියට සලකන්නේ කොළවලට රැවටිලා එහෙම නැත්නම් අරටුවේ හැටියට මල් වලට රැවටිලා. එහෙම නැත්නම් අරටුවේ හැටියට ගෙඩි වලට රැවටිලා. එහෙම නැත්නම් අරටුවේ හැටියට පොත්තට රැවටිලා. සමහරක් අය අරටුවේ හැටියට ඉලේට රැවටිලා. බොහොම සුළු පිරිසක් තමයි බුද්ධ ශාසනය තුල පවතින වටිනාම හරය වටිනාම අරටුව හඳුනගෙන ඒක අරගෙන තියෙන්නේ. අපි වඩාත් බුද්ධිමත් වෙන්න ඕනේ. අපි වඩාත් විමසිලිමත් වෙන්නට ඕනේ. අපි වඩාත් කල්පනාකාරී වන්නට ඕනේ. අපි ආගමක් තෝරා ගනිද්දී. කුසතිරින්නට යමක් ලැබෙනවා නම් ඒ වගේම ඉන්නේ හිටින්නට තැනක් ලැබෙනවා නම් ඒ අරමුණ මුල් කරගෙන අපි ආගමක් තෝරගන්නට හොඳ නැහැ. පින්නතුනි සංසාරේ පුරා අපි මොනතරම්නම් කැම බීම අනුභව කරලැද්ද? කොටින්ම කියනවනම් අපි මේ සංසාරය තුල හැමදාමත් මනුෂ්‍ය ජීවිත නෙමෙයි ලැබී අපි තිරිසන් සත්ව හැටියට තිරිසන් ලෝකෙ ඉපදිලා තියෙනවා. අපි පෙරේත ලෝකෙ ඉපදිලා තිබෙනවා. අපි අපාය ඉපදිලා තිබෙනවා. අපි දිව්‍ය ලෝකවල ඉපදිලා තිබෙනවා. අපි බ්‍රහ්ම ලෝකවල ඉපදිලා තිබෙනවා. ඉතින් අපි මේ සසරට වැටුණු දා පටන් අපි අනුභව කරපු ආහාර මේ පෘථුවිය මදි ගොඩ ගන්නට ඒ තරම්ම ආහාර ප්‍රමාණයක් අපි අනුභව කරලා තිබෙනවා. ඒ වගේම තමයි අපි බලන තිරිසන් ලෝකවල උපන්න ඉපදිලා සිටිනකොට කුරුල්ල වෙලා හිටියනම් අපි ජීවන හැදුව කූඩු හැටියට. ඒ වගේම පොළොවට අපි සත්ව හැටියට ඉපදිලා හිටියනම් අපි මොනතරම්නම් බිල් හදාගෙන, ගුල් හදාගෙන අපි ජීවත් වෙන්නට ඇද්ද? ඒ වගේම මිනිස් ජීවිත ලැබපු කාලවල අපි මොනතරම්නම් පොල්ලතු කැලේ සිට මහා මන්දිර දක්වා පිදි කරන්නට ඇති. ඉතින් මේ සංසාරය තුල අපි ඉදි කරපු සියලු නිවාස ප්‍රමාණ එකතු කළොත් මේ මහා පෘථුවියේ බිම මදි අපට හදපු ගෙවල් තියන්නට. නමුත් අපි කකා බිබී ගෙවල් දොරවල් හදා දාපු සංසාර ගමන තවමත් අපට අවසන් කරන්නට නොහැකි වෙලා තිබෙනවා. ඒ නිසා අපි වඩාත් බුද්ධිමත් වෙන්නට ඕනේ ආහාරයක් වෙනුවෙන් ඉන්න හිටින්න තැනක් කියන්නේ නෙමෙයි ආගමක් අපි තෝරගන්නට ඕනේ. මුළු මහත් සාංශාරික ජීවිතයටම බලපාන ආකාරයි. මුළු මහත් සාංශාරික ජීවිතයටම හැබෑම රැකවරණයක් දෙන, හැබෑම සැනසීමක් උදා කරලා දෙන, හැබෑම රැකවරණයක් ඇති කරලා දෙන ආගමක් අපි තෝරගන්නට ඕනේ. ඉතින් මේ මුළු මහත් විශ්වය පුරාම බලනකොට ඒ සඳහා අපට තෝරගන්නට තිබෙන එකම මාර්ගය එකම ප්‍රතිපදාව එකම වැඩපිළිවෙල අසරිමත් සම්බුදුරජාණන් වහන්සේගේ ධර්ම මාර්ගයේ පමණමයි. ඒ නිසා මේ පින්නතුන් කවුරුත් අපිටපත් වෙන්න ඕනි. අපේ මුළු මහත් සාංශාරික ජීවිතේටම හැබෑම පිහිටක් පිළිසරණක් ලබා ගන්නට ලැබිලා තිබෙන උදා වෙලා තිබෙන මේ අවස්ථාව පිළිබඳව සතුටු වෙලා අපි වඩා වඩාත් උත්සාහ කරන්නට ඕනේ මේ උතුම් බුද්ධ ශාසනය තුල පවතින අරටුව අපේ ජීවිතයට එකතු කරගන්නට. ඉතින් මේ විදිහට යම් කිසි කෙනෙක් අවබෝධයෙන් තිරුවන් සරණ ගිහිල්ලා බුද්ධ ශාසනය තුලට ආවට පස්සේ එයා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් බවට පත් වෙනවා. ඊට පස්සේ එයා කරන්නට තිබෙන්නේ Tamange මේ ශ්‍රාවකත්වය ආරක්ෂා කරගන්න එකයි. පින්නතුනි අපි දන්නවා බුද්ධ ශාසනය තුල අපට සීමාවක් තිබෙනවා. බුද්ධ ශාසනය තුළ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් හැටියට අපි සුදුසුකම් ලැබුවට පස්සේ අපට හිතෙන හිතෙන දේවල් කතා කරන්නට බෑ. අපට හිතෙන හිතෙන දේවල් කරන්නට බෑ. අපට හිතෙන හිතෙන දේවල් හිතන්නට බෑ. යමක් බුදුරජාණන් වහන්සේ එපා කියලා අපට කියා තිබෙනවා නම් අපි ඒදී නොකර සිටින්නට ඕනේ. යමක් බුදුරජාණන් වහන්සේ අපට කරන්නයි කියලා අපට අපේ අපට දැනුව අපිව දැනුවත් කළා නම් ඒ දේ අපි කරන්නට ඕනේ. එපා කියපු දේ අපි කළොත් අපි දන්නේම නැතුව බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකත්වයෙන් අපි බැහැරට යනවා. ඒ නිසා අපි පුළුවන් තරම් උත්සාහ කරන්නට ඕනේ සිහිය නුවණ වීරිය ඇති කරගෙන. මේ ජීවිතයේ අවසන් හුස්ම පොද හෙළනතුරු හැම හැබෑම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක් හැටියට බුද්ධ ශාසනයේ උණුසුම ලබන්නට අපි වඩා දක්ෂ වෙන්නට ඕනේ. ඒ සඳහා කල්පනාකාරී වෙන්නට ඕනේ. පින්වත්නි, බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කියන එක හරිම අසිරිමත් දෙයක්. හරිම සුන්දර දෙයක්. මුළු මහත් ජීවිතයක් එළිය කරන මුළු මහත් ජීවිතයක් ආරක්ෂා කරලා දෙන මුළු මහත් ජීවිතයකටම රැකවරණය හදලා දෙන එකම එක ධර්මීය අපගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගන්නට යෙදුණු ඒ උතුම් සී සද්ධර්මයයි. අපි හැමදාම ධම්මං සරණං ගච්ඡාමි කියලා සරණ යන්නේ ඒ උතුම් සද්ධර්මයයි. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල බුදුගුණ වගේම ධර්මයේ ලක්ෂණක් තියෙනවා. මේ ධර්මයේ පින්නතුනි සාඛාත වූ ධර්මයක්. ඒ කියන්නේ මේ ධර්මයේ තුල අවුල් මතවාද නැති, ගැටලු තැන් නැති, මුල පිරිසිදු මැද පිරිසිදු අග පිරිසිදු සර්ව ප්‍රකාරින්ම පාරිශුද්ධ වූ ජීවිතයක් කරා අරගෙන යන ධර්මයක් මේක. ආමිය නිසා බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගන්නට ඉදුණු මේ උතුම් සීපත් ධර්මයට ස්වාක්ඛාතය කියලා කියනවා. ඊළඟට සම්දිත්තිකයි මේ උතුම් සීපත් ධර්මය. අපි කාටත් ධර්මය අවබෝධ කරගන්නට පින තියෙනවා නම් ධර්මය අවබෝධ කර ගැනීම සඳහා අපි කවුරුත් වෙහෙස මහන්සි වෙනවා නම් අපි සියලු දෙනාටම පුළුවනි මේ ජීවිතේදීම මේ ධර්මය අවබෝධ කරගෙන සංසාර දුකින් අත මිදෙන්නට. ආමී නිසා මේ උතුම් සීසත් ධර්මයට සම්දිත්තිකයි කියලා කියනවා. ඊළඟට පින්වතුනි මේ උතුම් සීසත් ධර්මය අකාලිකයි. අකාලිකයි කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය නිර්මලව පිවිතුරුව පවතින තාක්කල් ඒ ධර්මය අහල ජීවිතය තුළ දියුණු කරන ඕනෑම කෙනෙකුට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුලින් ඕනෑම කාලයක පිහිටක් පිළිසරණක් සදා ගන්නට පුළුවනි. දැන් මොහොතක් කල්පනා කරලා බලන්න පින්නතුනි. බුදුරජාණන් වහන්සේ පිරිනොන් පාලා මේ උදා වුණේ 2552 වෙනි බුද්ධ වර්ෂයයි. බුදුරජාණන් වහන්සේ පිරිනොන් පාලා මෙච්චර අවුරුදු ගණනක් ගියත් අපිට තවමත් පුළුවන් ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අනුදෙන වදාළ සීලය තුල හික්මෙන්නට. ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දිනු කරන්නට කියපු සමාධිය දිනු කරගන්නට ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වඩන්නට කියපු ප්‍රඥා වඩන්නට අපට තවම තවමත් හැකියාව ලැබිලා තියෙනවා. ඒ ආකාරයේ හැකියාවක් අපට ලැබිලා තියෙන්නේ මේ ධර්මයේ අකාලික නිසා. ඊළඟට මේ ධර්මය ඒහිපස්සිකයි. මේ ධර්මයේ කිසිම දෙයක් තවත් කෙනෙකුට හංගන්න දෙයක් නැහැ. මේ ධර්මයේ හරියට වලාකුළු වලින් ඈත් වෙලා පායන හිරු මඩල වගේ සඳ සඳ මඩල වගේ විවෘතයි. ඕනෑම කෙනෙකුට මේ ධර්මය ඇවිල්ලා විමසන්න පුළුවන්. ඕනෑම කෙනෙකුට මේ ධර්මය ඇවිල්ලා ධර්මයේ තුලට ඇවිල්ලා විමසලා බලන්නට පුළුවනි. තමන්ගේ ජීවිතය තුලට එකතු කරගන්නට පුළුවනි. වර්තමානයේ බුදුරජාණන් වහන්සේ අපි අපේ කියලා අපි වෙන් කරගෙන හිටියට පින්නතින බුදුරජාණන් වහන්සේට එහෙම අදහසක් තිබුණේ නැහැ. බුදු කෙනෙක් මේ ලෝකයට පහළ වෙන්නේ සීමිත පිරිසකට රැකවරණයක් හදලා දෙන්නට නෙමෙයි. බුදු කෙනෙකුට මේ සත්ත්ව ප්‍රජාව තුළ සීමාවක් නැහැ. බ්‍රහ්ම ලෝකයේ බ්‍රහ්මයින්ටත් දිව්‍ය ලෝකයේ දෙවියන්ටත් මිනිස් ලෝකයේ මිනිසෙයින්ටත් තිරිසන් ලෝකයේ තිරිසනුන්ටත්, പ്രേත ලෝකයේ പ്രേතයින්ටත්, අපායේ නිදසතුන්ටත් බුදුරජාණන් වහන්සේ තුල තියෙන්නේ එකම ආකාරයේ කරුණාවක්, එකම ආකාරයේ මෛත්‍රියක්. මේකේ වෙනසක් නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ නමක් මේ ලෝකයටම ලෝකයට පහළ වෙන්නේ මේ ලෝකයේ තුල ඉපදී ඉපදී මෙරි මෙරි සංසාර ගමනක් යන සියලු සත්වයින්ටම පිහිටක් පිළිසරණක් උදා කරලා දෙන්නටයි බුදුරජාණන් වහන්සේලා මේ ලෝකයට පහළ වෙන්නේ. ඒ නිසා මේ ධර්මීය ඕනෑම කෙනෙකුට විවෘතයි. එන්න ඇවිත් මේ ධර්මයේ බලන්න කියලා අපට ඕනෑම කෙනෙකුට ආරාධනා කරන්න පුළුවන් එකක්. ඒ නිසා තමයි මේ උතුම් සී සද්ධර්මයට ඒහි පස්සිකෝ කියලා කියන්නේ. ඊළඟට මේ උතුම් සී සද්ධර්මයේ තුල තිබෙන තවත් ලක්ෂණයක් තමයි ඕපනයික. පින්නතුනි මේ ධර්මයේ ඕපනයිකයි කියලා කියන්නේ මේ ධර්මයේ පමුණව ගන්නට තියෙන්නේ තම තමන්ගේ ජීවිතය තුළටයි. ඒ කියන්නේ මේ ධර්මය අපි අහලා මේ ධර්මය අපි අපේ ජීවිතය තුළට එකතු කරගත්තොත් මේකේ ප්‍රතිඵලය තියෙන අපට වෙන කෙනෙකුට නෙමෙයි. තවත් කෙනෙක් සීල් රැක්කා කියලා, තවත් කෙනෙක් සමාධියක් දියුණු කළා කියලා, තවත් කෙනෙක් ප්‍රඥාවක් වැඩුවයි කියලා ඒක අපට බලපාන්නේ නෑ. ඒක බලපාන්නේ එයාට. ආන් මේ වගේ තමයි බුදුරජාණන් වහන්සේගේ වාසනාවන්ත ශ්‍රාවකය හැටියට බුද්ධිමත් තිරිසක් හැටියට මේ පින්නතුන් තමන් සිල් රැක්කුත් මේකේ වටිනාකම දැනෙන්නේ මේකේ වටිනාකම තේරෙන්නේ තමන්ට තමන් සමාධිය දිනු කළොත් මේකේ ආරක්ෂාව රැකවරණය තියෙන්නේ තමන්ට තමන් ප්‍රඥාව වැඩුවොත් මේකේ ආරක්ෂා වටිනාකම දැනෙන්නේ තේරෙන්නේ තමන්ට හානි නිසායි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තම තමන්ගේ ජීවිතය තුළටයි පමුණවා ගන්නට ඕනේ කියලා කියන්නේ. ඊළඟට මේ ධර්මයේ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝහි. බුද්ධිමත් කෙනා තමන් තමන්ට තේරෙන හැටියට අවබෝධ වෙන හැටියට මේ ධර්මයේ තමන්ගේ ජීවිතය තුළ දියුණු කරන්නට ඕනේ. එහෙම කරන කෙනා තමයි මේ ධර්මයෙන් පිහිටක් පිළිසමක් ලැබෙන්නේ. පින්නතුනි බලන්න මේ ලෝකයේ වෙන කවරනම් ආගමික නායකෙක්ද Taman අවබෝධ කරගත්තු ධර්මයක මේ වගේ ලක්ෂණ තියනවා කියලා ප්‍රකාශ කළේ. බුදුරජාණන් වහන්සේලා පමණමයි මේ ලෝකේ පවතින සැබෑම සත්‍ය අවබෝධ කරගන්නේ. බුදුරජාණන් වහන්සේලා පමණමයි මේ පරම සත්‍ය මහා කරුණාවෙන් දෙවිවරුන්ට කියා දෙන්නේ. ඉතින් ඒ බඳු උත්තරීතර ධර්මයක් සරණ යන්නට අවස්ථාව ලැබීම පිළිබඳව අපි බොහෝ සෙයින් සන්තෝෂයටපත් වෙන්නට ඕනේ. ඊළඟට පින්නතුනි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක මහා සංඝරත්නය තමයි අපි සංඝං සරණං ගච්ඡාමි කියලා කරණ ගියේ. අපි වඩාත් විමසිලිමත් වෙන්නට ඕනේ අපි මේ සංඝං සරණං ගච්ඡාමි කියලා කරණ ගියේ කවුද කියන එක පිළිබඳව. අපි පින්නතුනි කෙනෙක් හැටියට අපේ ජීවිතයේ ආධ්‍යාත්මික නායකයෙක් හැටියට අපි තෝරගත්තා. අපි වෙන් කරගත්තා. අපි සරණ ගියා. බුද්ධං සරණං ගච්ඡාමි කියලා බුදුරජාණන් වහන්සේ. ඊළඟට ඒ නායකත්වයේ තුල හික්මෙන්නට නම් ඒ නායකත්වයේ තුලින් අපට ඉදිරිපත් කරපු ධර්මය අපි අපේ ජීවිතය තුළ දියුණු කරන්නට ඕනේ. ඒ ධර්මයේ ජීවිතය තුළ දියුණු කර ගැනීමේ අරමුණින් තමයි අපි ධම්මං සරණං ගච්ඡාමි කියලා ඒ ධර්මයේ සරණ ගියේ. ඊළඟට අපි සංඝං සරණං ගච්ඡාමි කියලා සරණ ගියේ බුදුරජාණන් වහන්සේගේ මාර්ග ඵලලාභී ශ්‍රාවක මහා සංඝරත්නයයි. ඒ කියන්නේ අරහත්ත්වයට පත්වෙච්ච උතුමන් වහන්සේලා ඊළඟට අරහත්ත්වයට පත්වීම සඳහා ඒ මාර්ගය අනුගමනය කරන උතුමන් අනාගාමී උතුමන් අනාගාමී වීම සඳහා ඒ මාර්ගය දිනු කරන උතුමන් ඊළඟට සකදාගාමී උතුමන් සකදාගාමී වීම සඳහා ඒ මාර්ගය දිනු කරන උතුමන් ඊළඟට සෝතාපන්න වෙච්ච උතුමන් සෝතාපන්න වීම සඳහා ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල හික්මෙන බුදුරජාණන් වහන්සේගේ පැවිදි ශ්‍රාවක මහා සංඝරත්නයයි අපි සංඝං සරණං ගච්ඡාමි කියලා සරණ ගියේ. අපි පිරිසක් ඇටියට උන්වහන්සේලා සරණ ගියේ පින්නතුනි. උන්වහන්සේලා තමන්ගේ ජීවිතය තුළ මේ ධර්මයේ නොයෙකුත් ආකාරයෙන් දියුණු කරගෙන තිබෙනවා. උන්වහන්සේලා බුද්ධ ශාසනය තුළ හික්මුණු ආකාරය පරම ආදර්ශයට අරගෙන උන්වහන්සේලා වැඩි මඟ එලෙසින්ම අනුගමනය කිරීම පිණිසයි අපි සංඝං සරණං ගච්ඡාමි කියලා බුදුරජාණන් වහන්සේගේ මාර්ගඵලලාභී ශ්‍රාවක මහා සංඝරත්නය සරණ ගියේ. යම්කිසි කෙනෙක් මේ ආකාරයට මේ උතුම් තිසරණය අවබෝධයෙන්ම සරණ ගියාද ඒ කෙනා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් බවට පත් වෙනවා. ඒ කෙනාට දෙවියන් බමුණු පවා ගරු බුහුමන් කරනවා, වන්දනා කරනවා. ආන් ඒ කෙනාට තමයි බුද්ධ ශාසනයක් තුලින් ජීවිතයට එකතු කරගන්නට තිබෙන පරම ශාන්තිය මේ ජීවිතයේදී එකතු කරගන්නට වාසනාව උදා වෙන්නේ. ඒ නිසා මේ ධර්මය ඊ타මත්ම ශ්‍රද්ධාවෙන් ශ්‍රවණය කරන්නේ මේ කාරුණික පින්වත් සියලු දිනාම සන්තෝෂයටපත් වෙන්නට ඕනේ. අනේ අපිට සංසාරේ කවදාවත් නොලැබුණු අසිරිමත් මනුෂ්‍ය ජීවිතයක් දැන් අපිට ලැබිලා තිබෙනවා නේද? මේ මනුෂ්‍ය ජීවිතේ නම් අපි මගහැරෙන්න දෙන්නට හොඳ නෑ. ආයමත් අපට බුදු කෙනෙක් කවදා පහළ වෙයිද? ආයෙනම් අපට බුදු කෙනෙක් කවදා මුණ ගැහිවිද? ආයෙමත් මේ අසිරිමත් සී සද්ධර්මය කවදානම් ජීවිතය තුළ දිනු කරගන්නට හැකියාවක් ලැබෙවිද? ඒ නිසා මම මේ ලබාගත් වාසනාවන්ත මනුෂ්‍ය ජීවිතය තුළ සියලු කැපකිරීම් කරලා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුලින් පිහිටක් පිළිසරණක් හදාගෙන සංසාර ගමන අවසන් කරනවා කියන අදහසට මේ පින්නත් කවුරුත් ඉන්නට ඕනේ. ඒ අදහසට නොපැමිණ අපි කිසි කෙනෙකුට බෑ බුද්ධ ශාසනය තුලින් කිසිම ආකාරයක ප්‍රතිලාභයක් සාක්ෂාත් කරගන්නට. ඒ අරමුණට පින්නතුනි අපි කවුරුත් ඉන්න තෝනේ. ආන් ඒ නිසා තමයි මම මේ පින්නතුන්ට කිව්වේ වර්තමානයේ බෞද්ධය හැටියට පෙනී සිටින බොහෝ දෙනෙක් දන්නේ නැහැ Tamanට මේ ලැබිලා තිබෙන ශ්‍රේෂ්ඨතම අවස්ථාව පිළිබඳව. බොහෝ දෙනෙක් හිතාගෙන ඉන්නේ බෞද්ධය හැටියට කෙනෙක් මේ පරිලෝකියාට පස්සේ පාන්සකෝලේ දීලා බණක් දානයක් දෙන එක තමයි බෞද්ධයාගේ මූලික ලක්ෂණය. එහෙම නැත්නම් අසනීප වුණාට පස්සේ බෝධි පූජාවක් පවත්වන එක. එහෙම නැත්නම් සෙත්තිරිත් ටිකක් අධ්‍යයනය කරගන්න එක. මේක තමයි බෞද්ධයා බෞද්ධය හැටියට කරන්න ඕනේ කියලා තමයි බොහෝ දෙනෙක් හිතාගෙන ඉන්නේ. ඒ එකක්වත් නෙමෙයි. ඒවත් අපට අවශ්‍ය කරනවා. නමුත් ඊට වඩා උත්තරීතර දේවල් තිබෙනවා. අත්‍යවශ්‍ය දේවල් තිබෙනවා බුද්ධ ශාසනය තුලින් අපි අපේ ජීවිතයට එකතු කරගන්න. ඉතින් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකත්වයට පත්වෙච්ච බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙ හැටියට අපි කවුරුත් අපේ අනන්‍යතාවය තහවුරු කරගන්නට ඕනේ. මේ අනන්‍යතාවය අපි ආරක්ෂා කරගන්නට ඕනේ. ගිහි පින්නතුන් නම් පාපයට බය ලැජ්ජා දෙක ඇති කරගෙන Taman ප්‍රාණඝාතයෙන් වැළකීලා වෙන්විලා සියලු සත්‍යයන් කෙරෙහි එකහා සමාන මෛත්‍රියකින් වාසය කරන්නට ඕනේ. ඒක තමයි බුදුරජාණන් වහන්සේ කරන ගිය බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙකු ගිහි ශ්‍රාවකයෙකු තුල තිබිය යුතු පළවෙනි කාරණාව පළවෙනි අංගය දෙවෙනි එක තමයි අපට නොලැබුණු අපට අහිමි වුණු දේවල් සොරසිතින්වත් බලින්වත් අපි අරගන්නට හොඳ නෑ ලැබෙන දෙයින් සතුටු වෙලා තියෙන දෙයින් සෑහීමකටපත් වෙලා පිළිසුදු හොරකමක් නැති ඉතින් අපි වාසය කරන්නට ඕනේ ඒක තමයි බුදුරජාණන් වහන්සේ සරණ ගිය බුද්ධ ශාසනයට ඇතුළු වුණු ශ්‍රාවකයෙකු තුළ තිබිය යුතු දෙවැනි ලක්ෂණය වෙන්නේ. තුන්වෙනි කාරණාව තමයි ස්වාමි පුරුෂයාගෙන් භාර්යාවගෙන් ඉක්මවා වෙන ඇසුරක් කරා යන්නට හොඳ නැහැ. එහෙම යොත් තමන්ට තීරණය තමන්ගේ ජීවිතේට මොනතරම් විනාශයක් එකතු වෙනවද කියන එක. ඉතින් මේ විදිහට තමන්ගේ ස්වාමියාගෙන් තමන්ගේ ස්වාමි දිනෙකින් සෑහීමකටපත් වෙලා ඕනෝම් කිරෙහි ගෞරවයුක්තව වාසය කරනවා නම් ඒකත් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකත්වයටපත් වෙච්ච ගිහි තුන්තුන් තුල තිබිය යුතු තුන්වෙනි අංගයයි. ඊළඟ කාරණාව තමයි තුන්තුනි අපි කිසි කෙනෙක් බොරුවකින් ගවටන්නට හොඳ නැහැ. කේලමකින් අසමගි කරන්නට හොඳ නැහැ. පරුෂ වචනයකින් හිත රිදවන්නට හොඳ නැහැ. හිස් වචනයකින් Tamanටත් අනුන්ටත් අරඩ එකතු කරගන්නට හොඳ නෑ. අපි වචන සංවර කරගන්නට ඕනේ. සංසාරේ අපි වචනින් පින්දහම් කරපු නිසා තමයි මේ ජීවිතේ අපි කාටත් මේ විදිහට ලස්සනට වචන හසුරවන්නට පුළුවන්කම ලැබුණේ. ඒ නිසා අපි මේ වචන හසුරව ගන්නට ඕනේ. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකය හැටියට බොරුවෙන් වැළකීලා ඇත්ත කතා කරන්නට ඕනේ. කේලම් කීමින් වැළකීලා සමගිය පිණිස වචන කතා කරන්නට ඕනේ. පරුස වචන කතා කිරීමෙන් වැළකීලා කවුරුත් අහන්ත පිළිමනාප වචන කතා කරන්නට ඕනේ. ඊළඟට තමයි හිත් වචන නොකිය අහගෙන ඉන්න අයට කියන තමන්ට යහපතක් ඇති වෙන ආකාරයට වචන හසුරවන්නට ඕනේ. ඊළඟට අපි කිසිසේත්ම මත් තැනට මද්ද්‍රව්‍ය වලට අත්දැහි වෙන්නට හොඳ නැහැ. අපගේ මෙලෝ ජීවිතයත් දවසින් දවස පිරිහීම කරා අරගෙන යන පරලෝ ජීවිතේ කාන්තීම නිරේ කරා අරගෙන යන මාර්ගය තමයි මත්පැනට මත්ද්‍රව්‍ය වලට අත්දැකීම. ඉතින් මේ වගේ වැළකීලා කවුරු හරි කෙනෙක් පෙරවන් සම්ම ගිහිලා මේ කාරණා වලින් වැළකීලා බුදුරජාණන් වහන්සේ කියා දුන්න ආකාරයට ජීවිතය හැඩගස්ව ගත්තොත් ආන්ගේ කිනාට බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනය තුලින් විශාල ගමනක් යන්නට පුළුවන්කම ලැබෙනවා. බුද්ධ ශාසනය තුලින් විශාල පිරිසරණක් එකතු කරගන්නට පුළුවන්කම ලැබෙනවා. ඒ නිසා කවුරුත් උත්සාහ කරන්නට ඕනේ බුදුරජාණන් වහන්සේගේ මේ උතුම් බුද්ධ ශාසනය තුලින් මේ ජීවිතය තුලදීම හැබෑම පිහිටක් පිළිසරණක් එකතු කරගන්නවා කියන අදහසට කවුරුත් එන්නට ඕනේ. පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනය තුලින් තමයි අපි මේ සංසාර ගමනට අවසන් පිට තබන්නට පුළුවන්කම ලැබෙන්නේ. මේ විදිහට බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකත්වයටපත් වෙච්ච අපි කවුරුත් දැන් දන්න අපි දන්න නිරය ගැන අපි දන්නා තිරේත ලෝකය ගැන අපි දන්නා තිරිසන් ලෝකය ගැන අයහපත් කර්ම ජීවිතයට එකතු කරගත්තු නිසා මෙබඳු ලෝකවලට යන්නට සිද්ධ වෙනවා මෙබඳු ලෝකවල කෙනෙක් ගිහිල්ලා උපතක් ලැබුවොත් ඒ කෙනාට පින්නතුනි කිසිසේත්ම කුසල ධර්මයක හැසිරෙන්නට ජීවිතය තුළට සීල ආදී ගුණ ධර්මයක් එකතු කරගන්නට පිනක් දහමක් කරගන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ඊබඳු කෙනෙකුට ආයමත් මනුෂ්‍ය ජීවිතයක් කරා එනවා කියන එක අතිශය දුෂ්කර අතිශය දුර්ලභ කාරණාවක්. ඒ නිසා අපි කවුරුත් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකත්වයේ තුල හික්මෙන්නට අපි දක්ෂ වෙන්නට ඕනේ. පින්නතනි බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තිබෙනවා නාහම් වික්කවේ ආදිකේනේව අඤ්ඤාරාධනං වදාමි. කියලා පින්වත් මහණෙනි මම පටන් ගත්ත තැනම අරහත්ත්වය ගැන කතා කරන්නේ නෑ. අපිට වික්කවේ අනුපුබ්බ සික්ඛා අනුපුබ්බ කිරියා අනුපුබ්බ පටිපදා අඤ්ඤාරාධනා හෝති. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කෙනෙකුට මේ බුද්ධ ශාසනය තුල සංසාර දුකින් නිදහස් වෙන වැඩ පිළිවෙල අනුගමනය කරන්නට තිබෙන්නේ අනුපුබ්බ සික්ඛා අනුපිළිවෙලින් හික්මෙමින් අනුපුබ්බ කිරියා අනුපිළිවෙලින් ක්‍රියාත්මක වෙමින් අනුපුබ්බ පටිපදා අනුපුලියලි අනුපිළිවෙලින් ඒ වැඩපිළිවෙල තමන්ගේ ජීවිතය තුළ දිනු කර ගැනීමෙන් තමයි අපට මාර්ගඵල කරාමී බුද්ධ ශාසනය තුළ යන්නට පුළුවන්කම ලැබෙන්නේ. ඉතින් මේ වැඩපිළිවෙල පින්නතුනි හරිම සුන්දර වැඩපිළිවෙලක්. හරිම ශ්‍රේෂ්ඨ වැඩපිළිවෙලක්. අපි දන්නවා අපේ හිත ඇතුලේ තිබෙන රාග, දේශ, මෝහ කියන අකුසල ධර්මයන් නිසා අපි මේ දියුණු කරගෙන යන හිත අපේ සිහිය, අපේ වීරිය දුර්වල වෙච්ච ගමන්ම මේ හිත කඩාගෙන වැටෙනවා. නමුත් කලබල වෙන්නට දෙයක් නැහැ. කෙලෙස් සහිත ජීවිතයක ස්වභාවය ඒකයි. නමුත් අපි දක්ෂ වෙන්න ඕනි වැටිච්ච තැනින් ආපහු නැගිටලා කොහොම හරි බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනය තුලින් ලබා ගන්නට තිබෙන පරම ශාන්තිය මේ ජීවිතයේදී මේක කරගන්නට. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ අපට කියා දුන්නේ අපට හෙළි කරපු වැඩපිළිවෙල බොහෝම සුන්දර වැඩපිළිවෙලක්. බොහොම ශ්‍රේෂ්ඨ වැඩපිළිවෙලක්. හරිම සරල වැඩපිළිවෙලක්. මේකේ පළවෙනි කාරණාව තමයි සද්ධා ජාතු උපසංකමති. අපි සත්තුනුරුවන් කිරේ සද්ධාව ඇති කරගෙන මේ ධර්ම මාර්ගයේ අනුගමනය කරන සත්පුරුෂයන් කරා අපි යොමු වෙන්නට ඕනේ. ඊළඟට උපසංකමන්තෝ පෛරුපාසති. එබඳු සත්පුරුෂයන් හොයාගෙන ගිහිල්ලා ඒ උතුමන් සමග ඇසුරට වැටෙන්නට ඕනේ. ඒ උතුමන් කියන දෙයට අපි සිත්කම් යොමු කරන්නට ඕනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පෛරුපාසන්තෝ සෝතං ඕදහති. ඉබඳු සත්පුරුෂයන්ගේ ඇසුරට වැටුණ පස්සේ ඔවුන් කියන දෙයට අපි කන් යොමු කරන්නට ඕනේ. ඕහිත සෝතෝ ධම්මවිසුනාති. ඊළඟට අපි හොඳට සිත්කන් යොමු කරගෙන මේ කියන දේ අහන්නට ඕනේ. සුත්වා ධම්මං ධාරේති. අහපු ධර්මීය අමතක නොවන විදිහට ඉමහත් ගෞරවයෙන් අපි අපේ හිත ඇතුලේ දරා ගන්නට ඕනේ. ඒක තමයි පින්නතුනි අත්‍යවශ්‍ය කාරණාව. අපට ධර්මයේ පිළිබඳ අවබෝධයක් නැත්නම් අපට බුදුරජාණන් වහන්සේ කෙරේ ශ්‍රද්ධාව ඇති කරගන්නට බැහැ. අපට ධර්මයේ පිළිබඳ අවබෝධයක් නැතිනම් අපිට මේ සංසාරයේ පිළිබඳ අවබෝධයක් නැතිවීමක් ඇති වෙන්නේ නැහැ. ධර්මයේ තුලින් තමයි අපිට සද්ධාව ඇති කරලා දීලා සංසාරයේ පිළිබඳ අවබෝධයක් ඇති කරලා දීලා සංසාරයෙන් නිදහස් වීමේකී වටිනාකම දැනින්නේ ධර්මයේ ඉගෙනගත්තු තරමටයි. ඒ නිසා අහන ධර්මයේ ඊ타මත්ම ගෞරවයෙන් දරා ගන්නට ඕනේ. ඊළඟට දතානං ධම්මානං අර්ථං උපපරික්කති. අපිට ඉමහත් ගෞරවයෙන් මේ හිත ඇතුලේ දරාගෙන තිබෙන මේ උතුම් ධර්මයේ අර්ථය හොඳට නුවණින් මෙනෙහි කරන්නට ඕනේ. අත්තං උපපරික්කතු ධම්මා නිජ්ජානං කමන්ති. බුදුරජාණන් වහන්සේගේ ධර්මය හිත ඇතුලේ දරාගෙන ඒ ධර්මයේ අර්ථ අපි හොඳට නුවණින් මෙනෙහි කරනකොට අපිට කවදාවත් නොයටහුණු ධර්මය වැටහෙන්නට පටන් ගන්නවා. අපට කවදාවත් නොතේරුණු ධර්මයේ තේරෙන්න පටන් ගන්නවා. බලන්න මොනතරම්ම ලස්සන වැඩපිළිවෙලක්ද. ධම්මා නිජ්ජානක්ඛන්තිය සති ඡන්දෝදායති. මේ විදිහට බුදුරජාණන් වහන්සේගේ ධර්මය අපට වැටහෙන්න වැටහෙන්න බුදුරජාණන් වහන්සේගේ ධර්මය අපට තේරෙන්න තේරෙන්න අපිට මේ ධර්මය අවබෝධ කර ගැනීම සඳහා කැමැත්තක් ඇති වෙනවා. සංසාරයේ පිළිබඳව ඊළඟට කර්මයේ පිළිබඳව අපට මේ අවබෝධය එනකොට අපි කවුරුත් කැමති නැන්නේ සංසාරය තුල ඉන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේගේ ධර්මය අවබෝධ කර ගැනීමට තමයි අපි කැමැත්ත ඇති වෙන්නේ. ඡන්දජාතෝ සහති. ඒ කැමැත්ත ඇති වුණාට පස්සේ එයා හොඳට ධර්මය අවබෝධ කර ගැනීමට සඳහා උත්සාහවත් වෙනවා. උත්සහීත්වා තුලීති. ධර්මයේ තුල ඊ타මත්ම ඕනෑකමෙන් කැපකිරීම සිදු කරමින් ධර්මයේ තමන්ගේ ජීවිතය තුළ දියුණු කරගෙන යනකොට තමන්ගේ ජීවිතය තුළ වැඩිම ධර්ම කාරණා බුදුරජාණන් වහන්සේගේ ධර්මයක් එක්ක සංසන්දනය කරලා බලනවා. ඒතර මේක දෙකක් නෙමෙයි එකක්. බුදුරජාණන් වහන්සේ අපට කියා දුන්නු ධර්මය ඒ ධර්මය අපේ ජීවිතය තුළ අපි අනුගමනය කරද්දී අපට අවබෝධය අපට තියෙන අවබෝධයක් එකක් මේක දෙකක් නෙවෙයි. ඉතින් මේ විදිහට අපි සංසන්දනය කරලා බලද්දී අපිට බලවත් වූ ශ්‍රද්ධාවක් ඇති වෙනවා. බුදුරජාණන් වහන්සේ කියා දීපු ආකාරයටම අපේ ජීවිතය තුළ මේ ධර්ම කාරණා ලැබෙනවා. තුලයිත්වා පදහති. ධර්මී මේ ආකාරයට අපි සංසන්දනය කරලා බලනකොට ඒ ධර්මය අපේ ජීවිතය තුළ වැඩෙනකොට අපි තව තවත් උත්සාහවත් වෙනවා. අකුසල ධර්මයන් ප්‍රහාණය කරලා කුසල ධර්මයන් ජීවිතය තුළ දියුණු කරගෙන තව තවත් මේ ධර්මය අවබෝධ කර ගැනීම සඳහා වඩා වඩාත් විහිස මහන්සි වෙනවා. පහිතක්කෝ සමානෝ කායේන චේව පරමං සත්‍යං සච්චි කරෝති බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එයාට Taman මේ ධර්ම මාර්ගය අනුගමනය කරලා ඒ ධර්ම යමක් අවබෝධ කරගන්න තිබුණද ඒ පරම සත්‍ය එයා අවබෝධ කරනවා පඤ්ඤායචනම් පටිච්චසත්ති යම් ධර්මයක් ප්‍රඥාවෙන් අවබෝධ කරගන්නට තිබුණද ඒ ධර්මය මනාකොට යායක ප්‍රඥාවෙන් අවබෝධ කරගන්නවා මේ වැඩ පිළිවෙල මේ ආකාරයටම යම් කිසි කෙනෙක් තමන්ගේ ජීවිතය තුළ දිනු කරගත්තොත් අනිවාර්යෙන්ම එයාගේ ජීවිතය තුළින්ට බුද්ධ ශාසනයෙන් ලබා ගන්නට පුළුවන් උපරිම ප්‍රතිඵලය එකතු කරගන්නට පුළුවන්. පින්නතුනි බුදුරජාණන් වහන්සේගේ ධර්මය අපට වමනා කරන්නේ යමක් කමක් කර කියා ගන්න බැරි වෙලා වයසට ගිහිල්ලා රෝග පීඩාවට ගොදුරු වෙලා ඔත්පල වුණාට පස්සේ නෙමෙයි. එතකොට අපි සිහිය දුර්වල වෙලා ඉවරයි. එතකොට කායික ශක්තිය, මානසික ශක්තිය පිරිහිලා ඉවරයි. අපි පුළුවන් කාලේ විශේෂයෙන්ම ළමා කාලේ ඉඳලා, තරුණ කාලේ ඉඳලා වයසට යන්න කලින්, මැදි වයස ඉක්මනින් මැදි වයස ඉන්නට කලින් මේ ධර්මයේ තුලින් අපිට ප්‍රතිඵලයක් ලබා ගන්නට පුළුවන් නම් ආන් ඒක තමයි වටින්නේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් හැටියට. ඒ තරම්ම අසිරිමත් ධර්මයක් පින්නතුන අපට මේ ලැබිලා තිබෙන්නේ. අපට මේ මුණ ගැහෙන්න තිබෙන්නේ. පින්නතුනි මේ පින්නතුන් කවුරුත් අහලා තිබෙනවා බුදුරජාණන් වහන්සේගේ ගිහි ශ්‍රාවකෙක් හිටියා. කාර්ණපාල් පිංගියානි කියලා. මෙතුමා බුදුරජාණන් වහන්සේ කිරි බලවත් පැහැදීමකට පත් වෙලා හිටපු කෙනෙක්. දවසක් මේ කාරණ පින්ගියානි කියන බුදුරජාණන් වහන්සේ සරණ ගිය මේ පාසක මහත්මයා ගමනක් ගිහින් එන අතරමඟදී Tamange හිතවතෙක් මුණ ගැහුණ කාරණපාලි කියලා. මෙයා බ්‍රාහ්මනාගම අදහපු කෙනෙක්. ඒ වෙලාවේ මේ කාරණපාලී කියන මේ පින්ඥානීගේ යාළුවා පින්වත මේ මධ්‍යහන් වෙලාවේ කොහෙද ගිහිලා දෙන්නේ? පින්වත මම අපේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දැහ දකින්නට ගියා. ඇත්තදී භාග්‍යවත් ඒ බුදුරජාණන් වහන්සේ මහා පඬිතෙක් කියලා කියන්නේ. ඇත්තද කියලා හෙව්වා. පින්වත මම කවුද අපේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ පඬිතුකම ගැන කියන්නේ? ඒ බඳුම උත්මේකට පමණයි බුදුරජාණන් වහන්සේගේ පඬිතුකම ගැන කියන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒකට මේ කාරණාපාලි කියන පින්වත ඔබ බොහෝම ශ්‍රේෂ්ඨ විදිහට ඔබ බොහෝම උදාර විදිහට භාග්‍යතුන් වහන්සේ ගැන වර්ණනා කරනවා කිව්වා. බොහොම උදාර විදිහට ප්‍රශංසා කරනවා කිව්වා. පින්නත මම කවුද? අපේ බුදුරජාණන් වහන්සේ ගැන ප්‍රශංසා කරන්නේ. අපේ භාග්‍යතුන් වහන්සේ දෙවි මිනිසුන් අතර ප්‍රශංසාවටපත් විය යුතු යම් කිසි කරුණක් තියනවාද ඒ කරුණින්ම ඒ කරුණ අපේ බුදුරජාණන් වහන්සේගේ ජීවිතය තුළ තියනවා කිව්වා. ඊට පස්සේ ඔබ ওই තරම් උදාර ශ්‍රේෂ්ඨ විදිහට බුදුරජාණන් වහන්සේ ගැන වර්ණනා කරන්නේ ඇයි කියලා රුවා. මේ පින් ඥාන කියලා පින්වත් අපේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගෙන් කවුරු හරි කෙනෙක් බණපදයක් ඇහුවොත් ආය විනක් ධර්මයක් කරනන් න්යායන්නේ නැහැ. ඒක හරියට රස විඳින්නට තියෙන අග්‍රම රසය විඳපු කෙනෙක් ආය පහත් රසයකට කැමති වෙන්නේ වගේ බුදුරජාණන් වහන්සේගෙන් බුදුබණ පදයක් ඇහුවොත් වෙනත් ආගමක් කරන්න මෙයා යන්නේ කිව්වා. ඊළඟට බඩගින්නේ පිපාසයෙන් හිටපු කෙනෙකුට මීවදයක් ලැබුණට පස්සේ ඒ මීවදේ කොයි පැත්තෙන් රස බැලුවත් ඒ කෙනා තෘප්තියකටපත් නොවෙනා වගේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඇහුවොත් තෘප්තියකට නම්පත් වෙන්නේ නැහැ. ඒ තරම්ම හිත චිත්ත ප්‍රසාදයකටපත් වෙනවා. ඒ වගේම පින්නත කෙනෙකුට සුදු හඳුන් හරි රත්නමුන් හරි කැටයක් ලැබුණොත් ඒක මොන පැත්තින් සුවඳ බැලුවත් යා තෘප්තියකටපත් නොවෙන්නා වගේ අපේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කවුරු කොහොම ශ්‍රවණය කළත් එයා තෘප්තියකට නම්පත් වෙන්නේ ඒ තරම්ම ශේෂ්ඨ ධර්මයක් ඒ වගේම පිපාසයෙන් ආපු කෙනෙකුට පිරිසිදු තැන්පතක් හම් වෙනවා වගේ අපේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනය තුලින් කවුරු හරි කෙනෙක් මේ ධර්මයේ ශ්‍රවණය කළොත් එයාගේ ජීවිතය තුළ පවතින සියලු කායික මානසික දැවිලි තැවිලි සංසිඳිල යනවා කියලා මේ පින් ඥානි මේ කාරණාපාලිත ප්‍රකාශ කළා. පින්වතුනි, ඒ තරම් ශේෂ ධර්මයක් අපට මේ ලැබිලා තියෙන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකය හැටියට මේ නිවාඩු ලැබිච්ච අද දවස් තුළ ඉතාමත්ම ශ්‍රද්ධාවෙන් කවුරුත් බොහෝ මෝණයකමින් සද්ධර්මයේ ශ්‍රවණය කළා. මේ පින්වත් හැම දිනකටම මේ උතුම් බුද්ධ ශාසනය තුලදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන් වහවහ අවබෝධ වීම සඳහා මේ උතුම් සී සද්ධර්මයේම උපකාර වේවා. ඉත්තාවතාච අම්හිහි සම්භතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා උතුම් වූ සීලයක පිහිටා ධර්ම ශ්‍රවණය කිරීම තුලින් රැස් කරගන්නට යෙදුණු මේ සියලු කුසල ධර්මයන් හැම දිනකටම ධර්මාවබෝධය පිණිසම උපකාර වේවා පින්වත් සියලු දිනාටම උතුම් පෙරවන් සරණයි වේයන්ගොඩ ගෝපාගම නිගදාය තපවනේ අංශාසක පූජ්‍යපාද ගම්පහ පාසාදික ස්වාමින් වහන්සේ කරතු ධර්මානුශාසනාවයි ඒ සමාප්ත වුණා.